නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ මිදිරි පාන්දර අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව තුළින් දාන පාරමිතාව සම්පූර්ණ කරන්නේ කොහොමද? දන් දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. අපි දන්නවා මෛත්‍රී භාවනාව කරනකොටගෙන මේ ලෝකේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙන්න පුළුවන් පච්චේක බුද්ධ සම්මා සම්බුද්ධ වෙනකම් යන්න පුළුවන් මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියා ක්‍රමක්‍රමයෙන් මේ ලෝකයේ තියෙන සෑම නාම රූපයකින්ම වෙන් වෙන්නට පටන් ගන්නවා. මෛත්‍රිය වඩන්න වඩන්න දස පාරමිතා අපි තුලින් සම්පූර්ණත්වයට පැමිණෙනවා. එනම් දස පාරමිතාවම මෛත්‍රී භාවනාව තුළින් පිරෙනවා නම් පාරමිතාව ඒකාන්ත වශයෙන්ම අපි තුළින් සම්පූර්ණයටපත් වෙන්න ඕනේ. මේ දාන පාරමිතාව දන් නොදී භාවනාවක් තුළින් පරිපූර්ණ වෙනවා නම් ඒ පිළිබඳ අවබෝධය ඒ භාවනා යෝගියා ලැබිය යුතුයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කියලා. එහෙනම් දන් දෙන්නේ නැතුව සීලයක් රැකෙන්නේ සීලයක් නැතුව භාවනාවක් සිදු වෙන්නේ සමාධියක් එන්නේ නැහැ භාවනාවක් නැතුව ප්‍රඥාවක් පාළ වෙන්න කිසිසේත්ම අවස්ථාවක් නැහැ. එනම් මේ සෑම ධර්මතාවයකටම මූලාසනය අරගෙන තියෙන්නේ දාන පාරමිතාව. දස පාරමිතාවේ විශේෂිත ස්ථානයක් හිමි කර ගන්නා වූ මෙම දාන පාරමිතාව අපගේ ජීවිතයේ নানা ප්‍රකාර ආකාරවලින් සම්බන්ධ වෙලා තියෙනවා. දානය මෛත්‍රිය තුලින් කොහොමද වැඩෙන්නේ කියලා බලනකොට සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා කියලා කියනකොට අපි මේ ලෝකේ දාන හතරක් දෙනවා. සතරමා භූතයාගෙන් නිර්මාණය වෙච්ච මේ විශ්වතරලේ පඨවි ආපෝ වායෝ තේජෝ කියන මේ මට්ටම් අතරකින් අපි දාන පාරමිතා අතරක් පුරනවා. සුවපත් භාවය කියලා කියනකොට සුවපත් භාවය අපි පූජා කරන්නේ පඨවියෙන්ද ආපෝ වලින්ද වායෝ වලින්ද තේජෝ වලින්ද කියලා බැලුවොත් මට්ටම් අතරකින්ම සුවපත් භාවය පූජා කරනවා එකක් තමයි කායික වශයෙන් සුවපත් වෙන්න ඕනේ කියන ඒ සුවපත් භාවය ආපෝ මට්ටමින් සුවපත් භාවය වායෝ මට්ටමින් සුවපත් භාවය එහෙම නැත්නම් චෛතසික කියන තේජෝ කියන මානසිකත්වයේ සුවපත් භාවය එනම් සුවපත් වේවා කියලා කියනකොට මේ ලෝක සත්වයාට මේ සුවපත් භාවය මට්ටම් හතරකින් පූජා වෙනවා ඒ වගේ තමයි නිදුක්භාවය කියලා කිව්වම මේ නිදුක්භාවය පූජා වෙන්න ඕනේ මේ මට්ටම් අතරකින්. අපි යම්කිසි කෙනෙකුට නිදුක් වේවා කියලා කියනවා නම් කය නිදුක් වෙලා එයාගේ මනස රෝගාතුර වෙනවා නම් දුකටපත් වෙනවා නම් ඒ නිදුක්භාවයෙන් වැඩක් නැහැ. එනම් කෙනෙකුට නිදුක්භාවයේ පූජා කරන්න එයාට කායික වශයෙන් නිදුක්භාවයේ පූජා වෙන්න ඕනේ. ආපෝ වශයෙන් එයාගේ කයේ තියෙන ලේ ධාතුව නිදුක් වෙන්න ඕනේ. කය නිදුක් වෙන්න ඕනේ. ඒ කයේ තියෙන ලේ ධාතුව නිදුක් වෙන්න ඕනේ. මේ කයේ තියෙන වායු ධාතුව නිදුක් වෙන්න ඕනේ. තේජෝ ධාතුව කියන ප්‍රාණය නිදුක් වෙන්න ඕනේ. නිරෝගී භාවය පූජා කරනකොටත් මේ නිරෝගී භාවයත් එක මට්ටමකින් පූජා කරන්න බෑ. එහෙම පූජා කරනවා නම් අපගේ දාන පාරමිතාව මේ භාවනාව කරනකොටගෙන පරිපූර්ණත්වයටපත් වෙන්න සෑහෙන කාලයක් ගන්නවා. එහෙනම් නිරෝගී භාවය කායික වශයෙන් නිරෝගී භාවය ආපෝ වශයෙන් නිරෝගී භාවය වායෝ වශයෙන් නිරෝගී භාවය තේජෝ වශයෙන් මානසික වශයෙන් නිරෝගී භාවය කියන නිරෝගී භාවයත් මට්ටම් හතරකින් පූජා වෙන්න ඕනේ නිවනින් සැනසීම කියලා කියන එක අපි කොහොමද නිවනින් සනසන්නේ? කය විතරක්ද? එයා තුල තියෙන ආපෝ ධාතුවද වායෝ ධාතුවද මානසිකත්වයේද කියලා බලනකොට මේ අතර ආකාරයම නිවි සැනසීම ලබන්නට ඕනේ. එනම් අපගේ ජීවිතය තුළ සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා කියලා අපි මෛත්‍රී භාවනා වඩනකොට අපට වැටහෙන්න ඕනේ මේ කය ඇදිලා තින්නේ සතරමා භූතවලින්. පඨවියෙන් නිර්මාණය වෙච්ච මේ කය වාත පිට සෙමෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපට මේ ලෝකේ සුවපත් භාවය නැති වෙන්නේ නිදුක් භාවය නැති වෙලා දුකටපත් වෙන්නේ නිරෝගී භාවය අයිම වෙලා රෝගාතුර වෙන්නේ මේ වාත පිත සෙම කියන මේ ප්‍රශ්න තුන නිසා. එහෙනම් අපි මේ මෛත්‍රී භාවනාව තුළින් දෙන දාණය සතරමා භූතය පිළිබඳ දෙන දානයක්. අපගේ කයේ තියෙන ආපෝ ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා සුවසේ ඉන්නට දෙන දානයක්. මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියාට වැටහෙන ගැඹුරු ධර්මතාවයක් තමයි මේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය කොච්චර ගැඹුරින් දුන්නත් අවුරුදු ගණන් මේ භාවනාව ප්‍රගුණ කළත් ඒකේ නිසි ඵල ලැබෙන්නේ නැහැ. සමහර පින්වත්තුන් ඉන්නවා මේ මෛත්‍රී භාවනාව අවුරුදු ගණන් වඩලා අවුරුදු 15 20 වඩලා තාම එයාට මේ දානය පිළිබඳ අවබෝධයක් ඇවිල්ලා නැහැ. ද්වේෂය පිළිබඳ අවබෝධයක් වෙලා නැහැ. ඒ වගේම තමයි මෝහය පිළිබඳ වැටෙලත් නැහැ. එනම් මේ ලෝභ දේශ මොහ කියන ධර්මතාවයන් වැටෙන්නේ නැත්නම් එයා භාවනාව වඩලා නැහැ. හැබැයි භාවනාව කරලා තියෙනවා. අර චක්‍රේ පාඩම් කරනවා වාගේ මේ මෛත්‍රී වාක්‍ය සෑම දිශාවටම ජප කර කර කාලය මිඩංගු කරලා තිනවා. එනම් මේ මෛත්‍රී භාවනාව නිවැරදිව කළේ නැත්නම් ප්‍රතිඵල අවමයි නැති වෙන්නත් ඉඩ. එහෙනම් නිවැරදි මෛත්‍රී භාවනාව කොහොමද කරන්නේ කියලා බලනකොට අපි පූජා කරන සෑම වචනයක් තුළින්ම මෛත්‍රී වාක්‍යයක් තුළින්ම දානයක් පූජා වෙන්නට ඕනේ. අපි මේ දෙන්නේ වෙන මොකවත් නෙමෙයි දානයක්. සුවපත් භාවය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ දානයක්. නිදුක් භාවය කියන්නේ මේ ලෝකයේ පවතින ශ්‍රේෂ්ඨ දානයක්. නිරෝගී භාවය කියලා කියන්නේ අති ශ්‍රේෂ්ඨ දානයක්. එනම් මේ දාණය දෙන බව අපට වැටහෙන්නේ මේක තුළ තියෙන අභ්‍යන්තරය තේරුම් ගත්තාම. එනම් මේ දානය කියලා කියන්නේ අත්තරීම ඉවර කිරීම. එහෙනම් මේ ලෝකයේ සෑම කෙනාටම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පූජා කරනකොට මේ ලෝකයේ සෑම කෙනෙකුටම දන් දෙනකොට අපි නොදැනුවත්වම මේ ලෝකෙන් ටික ටික ඈත් වෙන්න පටන් ගන්නවා කොහොමද මෛත්‍රී භාවනාව කරනකොටගෙන භාවනා යෝගියා මේ ලෞකික ලෝකයෙන් වෙන් වෙන්නේ ඈත් වෙන්නේ කියලා බලනකොට අපට පැහැදිලිව පේනවා මේ ලෝකේ අපි ලං වෙන්නේ ලෝකේ පවතින්නේ අල්ලාගෙන ඉන්න නිසා අල්ලාගෙන ඉඳීම මේ ලෝකයේ තියෙන ලොකුම ගැටලුවක් වෙලා තියෙනවා නිවීම පිණිස අපි මේ ලෝකෙන් හැම දෙයක්ම අත්හැරිලා යන්නට නම් අත්හැරීම පුරුදු කරන්න ඕනේ ඒ කියන්නේ දාන පාරමිතාව වඩන්නට ඕනේ මෙසේ අත්හැරීම පුරුදු කරන භාවනා යෝගියා දෛනිකව සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ තමන්ගේ ජීවිතේ නිතර නිතර මෙනෙහි කරනකොට මේ වාක්‍ය නිතර නිතර පූජා කරනකොට Taman දන්නේම නැතුව අත්තරීමක් සිදු වෙනවා. මේ අත්තරීම සිදු වෙන්නේ කොහොමද කියලා බලනකොට අපි මේ ලෝකේ ගොඩාක් දේවල් අල්ලාගෙන ඉන්නවා. දැනගෙන අල්ලාගෙන ඉන්න දේවල් අපි දන්නවා මම මේ මේ දේවල් වලට බැඳිලා මේ මේ දේවල් මම අල්ලාගෙන ඉන්නවයි කියලා. හැබැයි තරංග වලින් චේතනා වලින් මානසික ස්වභාවයන් වලින් අපි නොදැනුවත්ව අල්ලාගෙන ඉන්න දේවල් අපට වචන වලින් ප්‍රමාණයක් සීමාවක් කියන්න බැරි තරම් ඒ තරම් දේවල් අපි මේ ලෝකේ අල්ලාගෙන ඉන්නවා මේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය නැවත නැවත සජ්ජායනා කරන විට අපට පැහැදිලිව පේනවා මේ තරංග නිකුත් වෙන නිකුත් වෙන සෑම වාරයක් ගානේ මේ කය සෑල්ලු වෙනවා මේ සිත සෑල්ලු වෙනවා පුළුන් ගොඩක් වාගේ මේක ගොඩාක් සරල වෙනවා එහෙනම් මෛත්‍රී භාවනාව කරනකොටගෙන මේ ලෝකෙට අපි දානයක් දෙනවා. ඒ දානය කරනකොටගෙන හැම කෙනා එක්කම තියෙන කර්මානුරූපී ගනුදෙනුව අත්හැරෙනවා. නිදහස් වෙනවා. දන් දෙන්නේ ඇයි කියන එක පිළිබඳ ඉස්සෙල්ලාම අපි අවබෝධය ලැබිය යුතුයි. අපි මේ ලෝකයේ සෑම අවස්ථාවක් තුළම අපගේ ජීවිතයේ අපි දන් දෙන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි දන් දෙන්නේ ඇයි කියන එක පිළිබඳ අවබෝධය ගොඩාක් අයට තියෙන්නේ නැහැ. ඒ කට්ටිය දන්නේ නැහැ අපි මේ ලෝකේ දානයක් වෙන්නේ ඇයි කියන එක පිළිබඳව. භාග්‍යතුන් වහන්සේලා මේ ලෝකේ දේශනා කරන මේ දානේ යථාර්ථය තමයි මේ ලෝකේ සත්වයන්ගෙන් අපට දුක පැමිණෙනවා. කරදර, ඉන්සා, වේදනා, ගැටලු පැමිණෙනවා. ඒ සෑම කරදර ගැටලු ඉන්සාවකින්ම අතමිදීමේ අවශ්‍යතාවය අපට තියෙනවා. සත්‍යයෙන් ඇතිවෙන්න පුළුවන් ගැටලුව තමයි එක්කෝ සුවපත් භාවයේ නැති වෙනවා අපට අපි දුකටපත් වෙනවා එහෙම නැත්නම් කායික මානසික වශයෙන් ලෙඩ වෙනවා මේ තුන විතරනේ එන්න පුළුවන් එහෙනම් මේ ලෝකේ සත්‍යයෙන් අපට වෙන්න පුළුවන් ආනි තුනයි තියෙන්නේ ඒ ආනි තුන අපි සත්‍යයට පූජා කරමු නම් ඒ ආනි තුනෙන් අපි නිදහස් වෙනවා. ඒ කියන්නේ අපට මේ ලෝකේ කවදාවත් ප්‍රශ්නයක් ගැටලුවක් එන්න බෑ. එක්තරා පරීක්ෂක කණ්ඩායමක් එකතු වෙලා ඒගොල්ල පරීක්ෂණයක් පැවැත්තුවා. කොහොමද කියලා බැලුවාම භාර්යාවකුයි ස්වාමිපුරුෂයෙකුයි ගොඩාක් අමනාපයි අර ණයයි මුගටියයි වාගේ හරියට ඒ දෙන්නා එක්කෙනාට එක්කෙනා පුදුම විරුද්ධත්වයකින් ජීවත් වුණා. පස්සේ දෙන්න වෙන් වුණා. මේ පරීක්ෂණ කණ්ඩායම ඒ ස්වාන් පුරුෂයා අම්නෙලා ප්‍රශ්නේ මොකද්ද කියලා ඇහුවාම එයා කිව්වා මගේ භාර්යාවත් එක්කම ජීවත් වෙන්න බෑ. යා මේ වගේ ගතිගුණ තියෙන කෙනෙක්. මේක ඔරොත්තු දෙන්නේ නැහැ කියලා. එයාව පරීක්ෂණයට අවශ්‍ය උපකරණයක් වශයෙන් පාවිච්චි කරලා එයාට මේ මෛත්‍රී භාවනාව ඉගැන්නුවා. මේ මෛත්‍රී භාවනාව උගන්වනකොට එයා මේකේ යථාර්ථය විද්‍යාව හොඳට තේරුම් අරගෙන මෙයාට විශේෂ ස්ථානයක් දීලා එතන රැඳිලා මෙයා මේ මෛත්‍රිය නැවත නැවත ජප කරනවා කොහොමද අර භාර්යාවගේ රුව මනක්කල්පිතව Taman ඉදිරියේ මවාගෙන ඒ රූපයට මේ මෛත්‍රී වාක්‍ය දහස් වාරයක් විතර නැවත නැවත සජ්ජායනා කරනවා. දවසකට 1008 වාරයක් අනිවාර්යයෙන්ම ජප කළ යුතුයි. 1008 වාරේව නැවත නැවත දෛනිකව මේ සජ්ජායනා කරනකොට දින 120ක් මේ පරීක්ෂණය සඳහා ජප කිරීමට යුතුව තිබුණා කොමාරි මාස 3ක් ගියේ නෑ අර භාර්යාව මෙයාගේ දුරකථනයට කතා කරන්න පටන් ගත්තා කතා කරලා සපසනී පාන්න පටන් ගත්තා තමන්ගේ අඩුව තමන් තේරුම් ගත්ත බව ප්‍රකාශ කරලා සමාව අයදිනවා වාගේ කතා කරන්න පටන් ගත්තා. පසුව තමන්ට තමන්ගේ ස්වයංපුරුෂයත් එක්ක ජීවිත කාලෙම ජීවත් වෙන්න ඕනේ කියන ඒ වචනේ ප්‍රකාශ කිරීම තුලින් අර දෙන්න නැවත යහපත් යුග ජීවිතයටපත් වුණා. නැවත කවදාවත් තරහා නෑ හේතුව මේ මෛත්‍රී වාක්‍ය තමන් ජප කරලා ජප කරලා මේක ਸਰවාංගයේ පුරාම ඥානගත වෙලා තමන් මෛත්‍රියෙන් පිරීලා ඉන්න නිසා කිසිම මොහතක තවත් කෙනෙකුට දුක වේදනාව දෙන්න පුළුවන් කමක් එයාට නැහැ. එයා ගොඩාක් දුර්වල කෙනෙක් වෙනවා කෙනෙකුට දුක දීම සම්බන්ධයෙන්. මේ මානසිකත්වය එයාට ඇති වුණාම එයා ගොඩාක් ඉවසිලිවන්තව කටයුතු කරනවා ප්‍රශ්න ගොඩාක් විසඳිලා. මේ මෛත්‍රී වාක්‍ය අරයාගේ රූපේට ජප කරලා මේ මෛත්‍රී තරංග එයාගේ අණුවල මේක න්‍යස්තිගත වෙලා මේ මෛත්‍රී තරංගය එයාගේ සර්වාංගය පුරාම ඥානගත වෙලා එයාටත් මෛත්‍රී සිතුවිලි පාළ වෙනවා ඇයි මම මේ මිනිස්යාට මෙහෙම කතා කරන්නේ ඇයි මම මේ වගේ දුකක් වෙන්නේ "හව් මේ මිනිස්යා මේ විදියට අපහසුතාවයටපත් කරලා බෑ" කියන මා කරුණාව පාළ වෙලා මේ මෛත්‍රී තරංගයේ ප්‍රතිඵලය ඕනම හතුරෙක් මිතුරෙක් කරන්න පුළුවන් කියන එක විද්‍යාත්මකව පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙනවා දින 120ක් දවසකට 1008 වාරයක් ජප කළා නම් ඕනම අතුරෙක් ඕනම භයානක අපගේ ජීවිතේ නැති කරන්න තරම් දුෂ්ට අතුරෙක් අපගේ සහෝදරයෙක් වාගේ දෙමව්පියෙක් වාගේ දරුවෙක් වාගේ වෙනස් වෙනවා ඒක ඒකාන්ත වශයෙන්ම සත්‍යයි තරංගයක් ඕනෑම අවස්ථාවකට යාපත් තරංගයක කම්පණයකට භාජනය වුණොත් ඒ තරංගයේ තියෙන ගැටෙන ස්වභාවය යාපත් ස්වභාවයට ඇරෙනවා. අපේ ජීවිතවල ගොඩාක් අත්දැකීම් තියෙන අවස්ථාවක් තමයි අපේ ගෙවල් වල ගොඩාක් ගඳ තියෙනවා නම් ඒ දුර්ගන්ධයට අපි මොනවද කරන්නේ අඳුම් කූරු දෙකක් තුනක් තනින් තනින් පත්තු කරනවා මේ අඳුම් කූරු වල තියෙන සුවඳට මුළු ගේම අර දුර්ගන්ධය අයින් වෙලා සුවඳෙන් පිරෙනවා. මෙන්න මේක තමයි මේ මෛත්‍රී භාවනාව තුළින් වෙන්නා වූ යථාර්ථය. දුස්සීල භාවය දුක් දෙන ස්වභාවය වේදනා ඇති කරන ස්වභාවයට මේ මෛත්‍රී තරංගයෙන් වදිනකොට ඒ මෛත්‍රී තරංගය කරනකොටගෙන මුළු සර්වාංගෙම තියෙන ඒ සෛලවල මේවා ඥානගත වෙලා එයාගේ වචනේ වෙනස් වෙනවා ක්‍රියාව වෙනස් වෙනවා සිතිවිලි වල ස්වභාවය වෙනස් වෙලා එයා දන්නේම නැතුව යහපත් දරුවෙක් වශයෙන් යහපත් කෙනෙක් වශයෙන් ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා එනම් මේ ලෝකේ අපට දුක එන්න පුළුවන් මිනිසෙක්ගෙන් සත්වයෙක්ගෙන් භෞතික වස්තුවකින්. එනම් මිනිසුන්ගෙන් අපට දුක එනවා සත්තුන්ගෙන් අපට ඉරියර කරදර එනවා භෞතික වස්තු වලින් අපට කරදර දුක පැමිණෙනවා එහෙනම් මේ තුනෙන්ම අපි නිදාස් වෙන්න නම් නිදුක්භාවයේ දුන්නාම ඒ දුක අපට ලැබෙන්නේ අපි සුවසේ ඉන්න අපට අවස්ථාව නැත්නම් මේ කණ්ඩායම් තුන නිසා අපගේ සුවපත් භාවය නැති වෙනවා නම් සුවපත් භාවයේ පූජා කළාම මේ ප්‍රශ්නේ විසඳෙනවා මේ තුන් දෙනා නිසා අපගේ කායිකත්වය මානසිකත්වය ලෙඩ වෙනවා නම් රෝගාතුර වෙනවා නම් නිරෝගී භාවයේ පූජා කළාම අපගේ කායික මානසික නිරෝගී භාවය ඇති වෙනවා මෛත්‍රී භාවනාව ජප කරන මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියට තේරෙනවා මේ මෛත්‍රිය වඩන්න වඩන්න ලෝකේ කරදර අඩු වෙනවා මේ ලෝකෙන් එන්න තින ප්‍රශ්න අඩු වෙනවා පීඩන අඩු වෙනවා මම ක්‍රමක්‍රමයෙන් නිදහස් වෙමින් පවතිනවා කියන එක එයාට තේරෙන්න පටන් ගන්නවා අපගේ ජීවිතයේ අපට තියෙන ලොකුම ගැටලුව තමයි මෛත්‍රී භාවනාව මේ ආකාරයට සජ්ජායනා කරනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා ක්‍රමානුකූලව තමන් මේ ලෝකයේ තියෙන දුකෙන් නිදහස් වෙන බව ක්‍රමානුකූලව තමන් සුවපත් භාවයට පත්වමින් සිටින බව ක්‍රමානුකූලව තමන් කායික මානසික නිරෝගී භාවයට පත් වෙන බව. එහෙනම් අපේ ජීවිතේ අපි මේ මෛත්‍රී භාවනාව කොච්චර වැදගත්ද කියලා කිව්වොත් අපගේ ජීවිතේ කොච්චර මුල් තැනක් මේ මෛත්‍රී භාවනාව ඉමි කරගෙන තියනවාද කියලා බැලුවොත් මේ ලෝකයේ තියෙන සෑම ප්‍රශ්නයකින් කරදරයකින් රෝගයකින් නිදහස් වෙන්න තියෙන එකම පිහිට මෛත්‍රී භාවනාව. එනම් මේ මෛත්‍රී භාවනාව නැවත නැවත සජ්ජායනා කරන මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියාට පුළුවන්කම තියෙනවා. තමන් ජීවත් වෙන ජීවිත කාලය පුරාම මේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ භුක්ති විඳීම පිණිස එනම් එයා විතරක් කොහොමද මේක විඳින්නේ කියලා බැලුවොත් අපට පැහැදිලිව පේනවා මේ මෛත්‍රී භාවනා යෝගියා තමන්ගේ ජීවිත කාලය පුරාම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ දානයක් කොට මේ ලෝක සත්වයාටම පූජා කරපු නිසා එයාට මේ ලෝකේ නැවත නැවත ඒ දාණය ලබන්නට සිද්ධ වෙනවා හේතුඵල ධාමට අනුව. එහෙනම් අපේ ජීවිතේ අපට අද ගොඩාක් ප්‍රශ්න ගැටලු තියෙනවා, කරදර තියෙනවා, වේදනා තියෙනවා, කායික වශයෙන් අපි ලෙඩ වෙලා මානසික සුවයක් නෑ මානසිකව අපි ලෙඩ වෙලා මේ සෑම අවස්ථාවක්ම කල්පනා කරලා බලනකොට අපගේ ජීවිතයේ මෛත්‍රී භාවනාව කෙරිලම නැහැ කියන එක අපට ස්ථීර වශයෙන් කියන්න පුළුවන්. ඇයි මේ ලෝකයේ මිනිස්සෙකින් අපට කරදරයක් එනවා නම් දුකක් පැමිණෙනවා නම් අපගේ මානසිකත්වයේ රෝගාතුර වෙනවා නම් මෛත්‍රී භාවනාව කරලා නැහැ කියන එකට හොඳ සලකුණා. ඒ වගේ තමයි සත්වයන්ගෙන් අපට කරදර එනවනම්, උවදුරු එනවනම්, මැසි මදුරුව වෙන්න පුළුවන්, කැලෑ සත්තු වෙන්න පුළුවන්, සර්පය වෙන්න පුළුවන්, කුරුල්ලන්ගෙන් අපට කරදර වෙන්න පුළුවන්. මේ ශබ්ද වලින් ඉන්සා පීඩා අපට එනවනම් ඒ කියන්නේ අපි මේ ලෝකේ ජීවත් වෙන කාලය තුල අපි මේ සත්තුන්ට කරදර කරන්නේ නැති. ඒ දාණය අපි පූජා කරලා නැහැ නිදුක් භාවයේ කියන දාණය අපගේ දානේ අඩුව තමයි අපට පූජා වෙන්නේ. සමහර වෙලාවට භෞතික වස්තු වලින් අපට කරදර පැමිණෙනවා. අපි දෛනිකව පාවිච්චි කරන බඩු මුට්ටු ගත්තාම මේ බඩු මුට්ටු නිසා මානසිකත්වයේ ගැළඹිලා රෝග අතුර වෙනවා. මනස විකෘති වෙනවා. ඒ විතරක් නෙමෙයි කායික වශයෙන් විශාල වේසමාංශයටපත් වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. මේ සෑම සිදුවීමක්ම තනි තනියේ ගවේෂණය කරලා බලනකොට අපට ප්‍රශ්න තුනක් තියෙනවා. එකක් තමයි මේ ජීවීන්ගෙන් එහෙම නැත්නම් භෞතික වස්තු වලින් අපට සුවපත්භාවය නැති වෙලා තියෙනවා. අපි සෑම අවස්ථාවක් තුළම මේ ජීවීන්ගෙන් භෞතික වස්තුවන්ගෙන් අපි දුකටපත් වෙලා තියෙනවා. ඒ වගේ තමයි මේ ජීවීන්ගේ වැඩ නිසා මේ භෞතික වස්තුවල නිර්මාණ නිසා කායික වශයෙන් මානසික වශයෙන් රෝගාතුර වෙලා එහෙනම් මේ ප්‍රශ්න තුනෙන් නිදහස් වෙන්න තියෙන එකම පිළියම එකම ක්‍රමවේදය මෛත්‍රී භාවනාව නම් අපගේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න දුකෙන් නිදහස් වෙන්න මානසිකව නිරෝගිමත් භාවයට කායික වශයෙන් නිරෝගිමත් භාවයටපත් වෙන්න මෛත්‍රී භාවනාව තාම ප්‍රමාද ඇයි කියන ප්‍රශ්නේ අපෙන්ම අපට අහන්න සිද්ධ වෙනවා. මෛත්‍රී භාවනාව කරනකොටගෙන ඕනම සතුරෙක් මිතුරෙක් බවට පත් වෙනවා නම් ඕනම ස්ථානයක තියෙන ඉන්සාව පීඩාව වේදනාව දුරු වෙනවා නම් ඕනම අවස්ථාවක කායික මානසික සුවයෙන් අපිට ජීවත් වෙන අවස්ථාව උදා වෙනවා නම් මෛත්‍රී භාවනාව නොකර සිටීමේ වැරද්ද තමයි අපගේ දුකට ප්‍රශ්නෙට ගැටලුවට පීඩණයට හේතු වෙලා තියෙන්නේ. එහෙනම් අපට පුළුවන්කම තියෙනවා දවසට පැය 3ක් මේ මෛත්‍රී භාවනාව වඩන්න. උදෑසන කාලේ අපි මෛත්‍රී භාවනා පයක් වඩනවා. මධ්‍යහන කාලේ මෛත්‍රී භාවනා පයක් වඩනවා. අවස් කාලේම නැත්තම් රාත්‍රී කාලේ පයක් වඩනවා. මේක කොහොමද කියලා කිව්වම රෝගියෙකුට දෙනු ලබන ප්‍රතිකාරයක් වාගේ. වේල් තුනක් බෙහෙත් දෙනවා එයාගේ නිරෝගී භාවයට සුවපත් භාවයට නිදුක් භාවයට වෙදමාත්‍ය දන්නවා මේ බේත දෙන්න ඕනේ වේල් තුනකට එනම් උදේට දවල්ට රැට කියලා බේත් දෙනකොට ඒ රෝගියා ඉක්මනට සුවපත් භාවයටපත් වෙනවා එහෙනම් දැන් අපට තියෙන්නේ ප්‍රශ්නය අපි අසනීප වෙලානේ මානසිකත්වයේ අසනීප වෙලා කායික වශයෙන් අසනීප වෙලා දුක වේදනාව පීඩාව දරා ගන්න බෑ එහෙනම් මේ බේත මේ ආකාරයට තුන් වතාවක් ගන්න ඕනේ නිතර නිතර අපි මේ මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරනවා නම් ඒකාන්ත වශයෙන්ම අපට භෞතිකව මානසිකව පැමිණෙන සෑම ප්‍රශ්නයකින් කරදරයකින් අපට නිදහස් වෙන්න පුළුවන් එහෙනම් මේ මෛත්‍රී භාවනාවේ තියෙන ශ්‍රේෂ්ඨත්වය අපි දැක්කා. මේ මෛත්‍රී භාවනාව කරනකොටගෙන අපි දානයක් දෙන බව අපට පැහැදිලි වුණා. ඒ දාණය තමයි අපි මේ ලෝකේ පූජා කරන සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය එතනින් එහාට මේ ලෝකේ දානයක් නැති තරම් අපි යම්කිසි කෙනෙකුට කබලික ආහාර වලින් යමක් නිර්මාණය කරලා භෞතිකව දානයක් පූජා කරනකොට ඇත්තටම පූජා වෙලා තියෙන්නේ මොනවද? අත්තරීම. ඒ අත්තරීම මේ මෛත්‍රී භාවනාව තුළින් සිදු වෙනවා නම් අර දානයත් මේ දානයත් අතර වෙනසක් මොකවත් නැහැ. භෞතික වශයෙන් ඒ දාණය තුල තිබෙන දේවල් මොනවද කියලා බැලුවාම ආයුෂයේ වන්නේ සැපයේ බලේ ප්‍රඥාව තියෙනවා. මෛත්‍රී භාවනාව සජ්ජායනා කරන භාවනා යෝගියා දීර්ඝායස ලබනවා හේතුව මේ ලෝක සත්‍යයටම කරුණාව මෛත්‍රිය පාල කරනකොට මෛත්‍රිය මේ ලෝක සත්‍යයටම පූජා කරනකොට එයා ලෝක සත්‍යයේ මෛත්‍රිය ලබනවා ඒ කියන්නේ එයාගේ ආයුෂ වැඩි එයාගේ ජීවිතයට ආනි ලැබෙන්නේ නැහැ මුළු ලෝකෙම සත්‍යයේ ජීවිතවලට ආනි නොකරන මෛත්‍රී භාවනා යෝගයාට මේ ලෝකයේ කිසිම ජීවියෙකින් මරණයටපත් වෙන්න භයානක අනතුරු ආබාධ සිදු වෙන්නේ නැහැ ආයුෂය ලැබිලා. ඒ වගේම තමයි අපි ආහාරය දානයක් දුන්නාම එයා වර්ණවත් වෙනවා. සම පාට වෙනවා. මේකේ ලෝකෝත්තර ස්වභාවය දානය ගත්තාම එයා වර්ණයටපත් වෙනවා කියන්නේ එයාගේ චර්යාව වෙනස් වෙනවා කියන එක. වෙනස් වීම තමයි වර්ණ ධර්මතාවය. පාට වෙනවා කියලා කියන්නේ එයා වෙනස් වෙලා කියන එක. එනම් මේ මෛත්‍රී භාවනාව සජ්ජායනා කරන භාවනා යෝගියාගේ සෛලවල ඥානවල මේ මෛත්‍රී තරංගය අනුගත වෙලා ස්ථාපිත වෙලා එහා සුවපත් භාවයටපත් වෙනවා ඒ විතරක් නෙමෙයි එයා මේ ලෝකේ ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ මේක සජ්ජායනා කිරීම තුළින් මුළු ලෝකෙම සුවපත් වෙලා එනම් මේ මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියා තමන්ගේ ජීවිත කාලය පුරාම තමන් මොනවද කරලා තියෙන්නේ මේ මිනිසුන්ට යාපත දීලා ඒ යාපත තුලින් මේ ලෝකයම වෙනස් කරලා Tamanට බනින්ද එන කෙනා තුල පවතින්නේ මෙයා සජ්ජායනා කරපු මෛත්‍රී තරංගය. මෙයාට පේන සෑම නාමයක් රූපයක් තුලම ඥානගත වෙලා තියෙන්නේ මෙයාගේ මෛත්‍රී තරංගය. මෙයා ගනුදෙනු කරන සෑම උපකරණයක් තුළම ඒ අණුවල තැම්පත් වෙලා තියෙන්නේ මෙයාගේ මෛත්‍රී තරංගය එහෙනම් මෙයා පරිහරණය කරන බඩු මුට්ටු වලින් තුවාල ඇති වෙන්නේ ඒ බඩුපායි රාජ්‍ය තුලින් එයා යම්කිසි වේදනාවකට පීඩනයකටපත් වෙන්නේ හේතුව ඒ සෑම නාමයක් රූපයක් තුලම එයාගේ මෛත්‍රී තරංගය ස්ථාපිත වෙලා තියෙනවා එහෙනම් ලෝකෙම වෙනස් වෙලා තමනුත් වෙනස් වෙලා හේතුව මේ මෛත්‍රියට පුළුවන්කම තියෙනවා තමන්ගේ වර්ණය චර්යාව වෙනස් කරන්න එනම් වර්ණය ලැබිලා එනම් මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියා මේ ලෝකයේ සියලුම සත්වය සුවපත් කරවලා නිදුක් කරවලා නිරෝගී කරවලා එයා ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ එයා සුවපත් භාවයටපත් වෙනවා. ඒ කියන්නේ සුවපත් වෙනවයි කියලා කියන්නේ එයා සැපයටපත් වෙනවා. එයා ගොඩාක් සන්තෝෂෙන් ජීවත් වෙනවා. එයාට කාගේවත් ඉන්සාවක්, ඉරියරයක්, පීඩාවක් එන්නේ නැහැ. මෛත්‍රී භාවනාවේ ශ්‍රේෂ්ඨත්වය තමන්ට ලැබෙන සැපය, කායික සැපය, මානසික සැපය එනම් කබලින්ක ආහාර වලින් අම්බෙන සැපය මේ මෛත්‍රී භාවනාව තුළින් හිමි වෙනවා. ඒ වගේ තමයි මේ මෛත්‍රී භාවනාව කරන්න කරන්න මේ ලෝකේ සෑම දෙයක්ම අත්හැරෙනවා. නාම රූපත් එක්ක තියෙන සම්බන්ධකම් ක්‍රමානුකූලව අත්හැරෙනවා. මේ භාවනා යෝගියාට පුළුවන්කම තියෙනවා මේ භෞතික දේවල් ලෞකික දේවල් වලින් ඈත් වෙලා ඉන්න මිනිසුන්ගේ ගනුදෙනු වලින් ඈත් වෙලා උදකලාව ඉන්න හේතුව එයා මේ මෛත්‍රී භාවනාව වඩලා තියන්නේ පරියංගෙන් ඉඳලා ඇස් දෙක වසාගෙන මේ විදිහට උදකලාවේ ඉඳලා පුරුදු වෙලා පුරුදු වෙලා එයා අසකන දිවනාසය සමසිතින් ගනුදෙනු කරන වාරගාන අඩු වෙලා ඇයි මෛත්‍රී භාවනාව වඩන්න ඕනේ චිත්තානුපස්සනාවෙන් සීයේ මොඩන සෑම භාවනාවක්ම ගනුදෙනු අවම වෙනවා එම නැත්නම් සිතේ වේගය ධාරිතාව අඩු වෙනවා අපි දන්නවා අපේ බලය අඩු වෙන්න ප්‍රධාන හේතුව අපි මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරන ප්‍රතිශතය ඉහළ නිසා ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අය විශාල වශයෙන් මේ සෑම භෞතික දෙයක් එක්කම ගනුදෙනු කරනවා සෑම මානසික චිත්ත වීතියක් එක්කම ගනුදෙනු කරනවා ඒ නිසා අපේ ශක්තිය අඩු වෙලා අපි දුර්වල වෙනවා දවසකට අතර වේලා පස් වේලා අපට බඩගිනි හැදෙනවා හේතුව ඒ තරම් එක ෂේ වෙනවා මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියා ඒ එක අරමුණක ඉඳගෙන ඒ භාවනා වඩනකොට ඒ අරමුණේ තමගේ ජීවිත කාලෙම පුරුදු කරනකොට එයා අවම ගනුදෙනු කරන කෙනෙක් වෙනවා. එහෙනම් එයාගේ ශක්තිය වැය වෙන්නේ නැහැ. ඒක ගබඩා වෙනවා. මේක එයාගේ කයේ තියෙන බලයේ බවටපත් වෙනවා. විශාල බලයක් එයාට තියෙනවා. එහෙනම් බලන්න ආයුෂය වර්ණය සැපය බලය එයාට ලැබිලා මේ ලෝකයේ සෑම කෙනාටම සුවපත් භාවය නිදුක් භාවය නිරෝගී භාවය පූජා කරන්න පූජා කරන්න එයාට මේ මිනිසුන්ගේ භෞතික දේවල් වලින් එන ප්‍රශ්න ගැටලු අඩු වෙනකොට එයාට තේරෙනවා මේක තමයි දුක්ඛ සත්‍ය මේ ලෝකේ සෑම තැනම දුක පවතිනවා ඒ නිසා තමයි දකින්නකොට මට දුක ඇති වෙන්නේ ඇහෙනකොට දුක ඇති වෙන්නේ දැනෙනකොට දුක ඇති වෙන්නේ ඇඟෙනකොට දුක ඇති වෙන්නේ සිතෙනකොට දුක ඇති වෙන්නේ මේ මෛත්‍රී භාවනාව කරනකොටගෙන මම ක්‍රමානුකූලව මේ සෑම ප්‍රශ්නයකින්ම කරදරයකින්ම නිදහස් වෙමින් පවතිනවා සෑම තප්පරයක් ගානේ මාගේ මෛත්‍රී ගුණය කරන කොටගෙන මම නිදහස් පවතිනවා මේක වඩනකොට එයාට ප්‍රඥාව පාළ වෙනවා එයාට ගොඩාක් දේවල් ගැඹුරින් හිතෙන්න පටන් ගන්නවා සමහර විට එයාගේ සරප්පු දෙක එයාට කරදරයක් නම් ඒ සරප්පු දෙක තුල තියෙන කරදරේ මොකද්ද කියලා බලනකොට ඒ සරප්පුවෙන් ඇතිවෙනා වූ තරංගයේ පීඩණය මේ සිතට ඔරොත්තු දෙන්නේ ඒ කම්පණය එයාට ඌලගෙන ඉන්න බෑ එයා සිත නිවනවා මෛත්‍රිය වඩනවා මේ පීඩණයෙන් මං අත මිදේවා මේ දුකෙන් මම අත මිදේවා මේ වේදනාවෙන් මම නිදහස් වේවා කියන මේ මෛත්‍රිය නැවත නැවත සජ්ජායනා කරනකොට අර තරංගය අර භෞතික වස්තුවලට යම්කිසි පීඩනයක් කම්පනයක් ඇති කරලා අර ඇති වෙමින් තියෙන දුක තුනී වෙලා යනවා අපි දන්නවා මේ ලෝකයේ ඕනම එකක් ඕනමට වඩා පාවිච්චි කළාම ඒකට අපි උරු වෙනවයි කියලා. ගොඩාක් දුක් විඳින මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. වැඩිපුර දුක් විඳලා විඳලා දෛනිකව දුකත් එක්ක ජීවත් වෙලා කාලයක් යනකොට ඒගොල්ලන්ට සැපයට කැමති නෑ හේතුව දුකට කැමති දුකය පත්‍යම් වෙලා එහෙනම් මේ විදියට මෛත්‍රී භාවනාව නැවත නැවත වඩනකොට මේ මෛත්‍රී භාවනාවට අපි උරු වෙනවා මේ ලෝකේ සෑම ජීවියෙකුටම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පූජා කරලා අපට විශාල දානපතියෙක් වශයෙන් ජීවත් වෙන්න එහෙම නැත්නම් මානසිකව කායිකව හැමදේම අත්හැරලා අපට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් தত্ত্বය අපට ඉනි වෙනවා එහෙනම් මෛත්‍රී භාවනාව කියලා කියන්නේ අපගේ ජීවිතයේ පළවෙනිම භාවනාව ඒ වගේම තමයි මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන පිරිණිවෙන්න තියෙන අවසාන භාවනාව. එහෙනම් අපගේ විවේක කාලය තුලදී අපි ස්ථානගත වෙලා මේ සෑම නාමයකට රූපයකට සත්‍යයකට අපි මේ මෛත්‍රී භාවනාව වඩන්නට ඕනේ. විවේකයෙන් වාඩි වෙලා ඉන්නකොට අපි මේක නිතර නිතර මනසින් සජ්ජායනා කරමින් සිටින්නට ඕනේ. ඇවිදමින් සිටිනකොට ඔසවමි යවමි තබමි නෙමෙයි ඔසවනකොට සුවපත් වේවා යවනකොට නිදුක් වේවා තියෙනකොට නිරෝගී වේවා කියලා මේ ඔසවමි යවමි තබමි කියන මේ සක්මන් භාවනාව මෛත්‍රී භාවනාවක් වශයෙන් අපි පත් කරගන්නට ඕනේ. එහෙනම් අපි වැඩ ඉන්නකොට අපට භාවනා වඩන්න පුළුවන්. ඇවිදිනකොට අපට භාවනා වඩන්න පුළුවන්. ක්‍රියාවක නිරත වෙලා ඉන්නකොට භාණ්ඩයක් අතට ගන්නකොට සුවපත් වේවා කියලා අරන් බලන්න අනිවාර්යයෙන්ම ඒ භාණ්ඩයෙන් කරදරයක් වෙන්නේ නැහැ. පීය අතට ගන්නකොට සුවපත් වේවයි කියලා ඒ පීය දිහා බලලා සිතින් මෙනෙහි කරගෙන අරගෙන කපල බලන්න ඒ පීයේ තියෙන අණු ඒ නිර්මාණයෙන් අපට කවදාවත් දුකක් වේදනාවක් කරදරයක් පැමිණෙන්නේ නැහැ. පුටුවක වාඩි වෙන්න යනකොට සුවපත් වේවයි කියලා මෙනෙහි කරලා වාඩි වෙලා බලන්න කොන්ද කපියන්නේ අපහසුතාවයක් ඇති වෙන්නේ නැහැ. අකමැත්තෙන් කරන සෑම අවස්ථාවකම අපි දුකටපත් වෙනවා අකමැත්ත කියන්නේ द्वේෂය කැමැත්ත කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන කුසලය එහෙනම් අපි ඕනම එකකට සම්මා ඡන්දය ඇති කරගන්නවා මොකද්ද සම්මා ඡන්දය මාගේ කර්මානුරූපීව සිදුවෙන කිසිම දෙයකට මම විරුද්ධ වෙන්නේ පිටුපාන්නේ නැහැ. ඒ සෑම දෙයක්ම සන්තෝෂයෙන් මම විඳ දරා ගන්නවා කියන මානසිකත්වයේ තුල සෑම දෙයක්ම සුවපත් භාවය මෙනෙහි කරමින් පරිහරණය කරනවා නම් අපගේ ජීවිතය කවදාවත් දුකට අවු වෙන්නේ නැහැ. ලෙඩ රෝග වලට අවු වෙන්නේ නැහැ. වේදනා කරදර වලට අසු වෙන්නේ නැහැ. එයා මේ සෑම ප්‍රශ්නයකින්ම නිදහස් වීමේ හැකියාව ඉනි කර ගන්නවා. සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය තුලින් අපට ඇතිවෙනා ප්‍රයෝජන ටික අපි සාකච්ඡා කළා. මෛත්‍රී භාවනාව වඩන සෑම අවස්ථාවක් තුළම අපට එයින් ඉතු වෙන්නා වූ යාපත් සේවාව අපි අවබෝධ කරගත්තා. එහෙනම් මෛත්‍රී භාවනාව අපගේ ජීවිත කාලෙම අපි වඩන්නට ඕනේ. මෛත්‍රී භාවනාව අපගේ ಗುಣධර්ම වශයෙන් ප්‍රගුණ කරන්නට ඕනේ. කතා කරන සෑම තප්පරයක් ගානේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ තුල කතා කරන්න පුරුදු වෙනවා නම් අපගේ මෛත්‍රී පාරමිතාව දාන පාරමිතාව සාර්ථකයි අපි මේ ලෝකයේ දිහා දකින්නකොට ඒ දකින්න සෑම නාමයක් රූපයක් තුලින්ම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය අපට ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් පූජා කරන්න පුළුවන් නම් අපිතරම් මේ ලෝකයේ දාන පාරමිතාව සම්පූර්ණ කරපු මෛත්‍රී භාවනාව වඩපු කෙනෙක් මේ ලෝකේ නැති වෙනවා. එහෙනම් මේ මෛත්‍රී භාවනාව මේ දාන පාරමිතාව අපි වඩන්නට ඕනේ සිතින් විතරක් නෙමෙයි ඇස කන දිව නාසය සම කියන ආයතන අයෙන්ම අපි වඩන්නට ඕනේ. එහෙනම් දකින්න හැම දෙයක්ම සුවපත් වේවා සුවපත් වේවා කියලා දකින්නත් ඇයෙන සෑම වචනයක්ම නිନ୍ଦා අගෞරව අපකීර්තියක් වේවා ප්‍රශංසා ගෞරව කීර්තියෝ වේවා මොනම දේ ඇවුනත් සුවපත් වේවා සුවපත් වේවා කියලා නැවත නැවත ජප කරමින් අපට ශ්‍රවණය කරන්න පුළුවන් නම් මෛත්‍රී පාරමිතාව පරිපූර්ණයි කතා කරන සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ සුවපත් භාවයේ තුල සිහියෙන් ඉඳගෙන අපට කතා කරන්න පුළුවන් නම් කිසිම කෙනෙකුට දුක නොදෙන විදියට කල්පනාවෙන් සිහියෙන් කතා කරන්න පුළුවන් නම් කිසිම කෙනෙකුගේ කය මනස ලෙඩ වෙන්නේ නැතුව රෝගාතුර වෙන්නේ නැතුව කතා කරන්න පුළුවන් නම් අපිතරම් මේ ලෝකේ මෛත්‍රී භාවනාව දාන පාරමිතාව පරිපූර්ණ කරපු කෙනෙක් නැති වෙනවා. එහෙනම් මේ ආකාරයට අපේ චර්යාව අරන් බලනකොට කිසිම කෙනෙකුට දුක කරදරයක් වේදනාවක් ඇති නොවන විදියට ඇසිරෙන්න පුළුවන් නම් සෑම මොහොතක් ගානේ අපේ චර්යාවල ඇසිරීම වල විනය තියෙනවා නම් සීලය තියෙනවා නම් අපිතරම් මෛත්‍රී භාවනාව වඩන දාන පාරමිතාව පුරන කෙනෙක් නැති වෙන්න පුළුවන්. එහෙනම් අපගේ චෛතසික සෑම දෙයක් තුළම වෛරයක් ඇති වෙන්න බෑ, ద్వේෂයක් ඇති වෙන්න බෑ, ක්‍රෝධයක් ඇති වෙන්න බෑ, ලෝභයක් ඇති වෙන්න බෑ, රාගයක් ඇති වෙන්න බෑ. සෑම චෛතසිකයක් තුළම මේ ලෝක සත්‍යය සුවපත් වෙන්න ඕනේ, නිදුක් වෙන්න ඕනේ, නිරෝගී වෙන්න ඕනේ කියන එක සීයෙන් යුක්තව අපට ඒ මානසිකත්වයේ තුල ඉඳගෙන ඕනම දෙයක් කල්පනා කරන්න පුළුවන්. ඒ කල්පනා කරන සෑම මොහොතක් තුළම අපි නිවනට ලං වෙනවා, පැවැත්මෙන් ඈත් වෙනවා. එහෙනම් මේ ධර්මතාවයේ මේ මෛත්‍රී භාවනාව තුළ අන්තර්ගත වෙච්ච ස්වභාවයක් මේ මෛත්‍රී භාවනාව අපගේ ජීවිතයේ විමුක්තිදායක පණිවිඩයක්. එහෙනම් මේ මෛත්‍රී භාවනාව වඩන්න ඕන ක්‍රමවේදය අපට දැන් පැහැදිලි. මේක ආයතන අයෙන්ම වඩන්න ඕනේ. අත්තරින්න ඕනේ ආයතන අයෙන්ම අපි කටින් අත්තරිනවා, ඉතින් අල්ලාගෙන ඉන්නවා. කටින් අත්තරිනවා, ඇස් දෙකෙන් අල්ලාගෙන ඉන්නවා. ඒක අත්තරීමක් නෙමෙයි. එහෙනම් අපේ ජීවිතය තුළ මේ මෛත්‍රී භාවනාව කරනකොටගෙන මේ දාන පාරමිතාවේ යථාර්ථය අපට ක්‍රමක්‍රමයෙන් වැටහෙන්න පටන් අරගෙන මේ ආකාරයට මේ මෛත්‍රී භාවනාව තුළින් දානය කියන පාරමිතාව පරිපූර්ණත්වයටපත් වෙනවා එහෙනම් හද ඉඳලා අපගේ ජීවිතය අලුතෙන් අපි පටන් ගන්නට ඕනේ මේ මෛත්‍රී භාවනාව මේ මෛත්‍රී භාවනාව තුළින් අපි සිදු කරන්නා වූ දාන පාරමිතාව ක්‍රමානුකූලව අපි සම්පූර්ණ කරන්නට ඕනේ. දෛනිකව ආයතන අයතුලින්ම මේක වඩන්නට ඕනේ පුරුදු කරන්නට ඕනේ නිතර නිතර මේ දාණය එහෙම නැත්තම් මේ මෛත්‍රිය පිළිබඳව 100න් අපේ සෑම විනාඩියක්ම ගත කරන්නට ඕනේ එහෙම ගත කරන්න පුළුවන් වුණොත් විතරයි අපගේ ජීවිතය ගොඩාක් මුරුදු වෙලා යටහාත්පාත් වෙලා හොඳ යහපත් පැවැත්මෙන් චර්යාවෙන් යුක්ත වෙලා ශ්‍රේෂ්ඨ ගතිගුණ වලින් පරිපූර්ණ වෙන්නේ එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව අඩු වෙන්න අඩු වෙන්න අපගේ ಗುಣධර්ම පිරිනවා අපගේ චරිතය දුස්සීල වෙනවා අපි වඩ වඩා අයහපත් දරුව වශයෙන් පුරුෂය වශයෙන්පත් වෙනවා. එහෙනම් අපගේ ජීවිතේ යාපත් කරන්න සත්පුරුෂ චර්යාව කරන්න සංඝ ගුණ අපි තුලින් පිටෙන්න මෛත්‍රිය පැය 24 පුරාම වැඩුවත් ඒකෙන් කිසිම අකටයුත්තක් වෙන්නේ කටයුත්තක් නිසා එහෙනම් අද හිඳලා අපි මෛත්‍රී භාවනා වඩමු මෛත්‍රී භාවනාව තුළින් අත්තරීම පුරුදු කරමු දාන පාරමිතාව සම්පූර්ණ කරමු මේ ධර්ම දේශනාව අවවාද අනුශාසනාව මේ භාවනාව අපි සියලුම දෙනාගේ මාර්ගඵල නිවන් අවබෝධය පිණිස හේතු වේවා ඒ වගේම මේ කමඨාන නැවත නැවත වඩලා මේ ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරගෙන මෛත්‍රී පාරමිතාව කරනකොටගෙන දාන පාරමිතාව කරනකොටගෙන ඒකාන්ත වශයෙන්ම මේ භවයේම පිරිණිවෙන්නට අවශ්‍ය කටයුතු ඉෂ්ට සිද්ධ වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම දරුවන්